භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන අපහැර දැමීම සංහාව ක්ෂය කිරීම නැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය මුලීම නම් වූ නිබ්බානය අතිපූජනීය මහෝපාධ්‍යාය මාණිපාණන් මහන්සි ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයේ නමතරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 20 වන දේශනාවයි අදට පැවැත්වෙන්නේ තිබෙන්නේ සම්ප්‍රායික නම් වූ මරණින් මතු தත්ත්වය පිළිබඳව විත්ත ධම්මික වශයෙන් මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ දැනුමක් ලබාගත හැකි වීම නිර්වාණ අවබෝධය පිළිබඳ ආශ්චර්යවත් ධර්මතාවක් හැටියට අප පසුගිය දේශනාවේදී විස්තර කළා. දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා ditu demihi දීම සුඛීය අභිඥාවෙන් සාක්ෂාත් කොට යන පාඨය නිතරම සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ මේ මරණින් මතු තත්ත්වය ගැන සියසින් දුටුවාක් මෙන් විමුක්ත පුද්ගලයාට සහතික විය හැකි නිසා. නත්ති දානි පුනබ්භවෝ දැන් ඉතින් නැවත භවයක් නැත. සීනා ජාති උපත ඛේරිය වැනි උදාන පාඨ උදාන වාක්‍ය පීති වාක්‍ය ප්‍රකාශ කිරීමට බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් හැකි වුණේ භව නිරෝධය පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයක් භව නිරෝධය ප්‍රත්‍යක්ෂයෙන්ම මේ ජීවිතයේදීම දැනගත හැකි වීම නිසායි. ඒ ප්‍රත්‍යක්ෂය තුලින්ම උන්වහන්සේලා සියලු වේදිතයන්ගේ සියලු වේදිතයන්ගේ සිසිල් වීම නම් වූ එක්තරා අවේදිත සුඛයක් අත්දකින්නවා. ඒක නිසා තමයි නිවන අවේදිත සුඛයක් හැටියට හඳුන්වන්නේ. ජීවිතයේ කෙලවර මරණ අවස්ථාව ලැබෙන විට මේ රහතන් වහන්සේලා මේ විමුක්ත පුද්ගලයන් මරණ වේදනාව හමුවේ පවා නොසැලෙන අකුප්පා චේතෝ විමුක්තිය ඉදිරි මේ අකුප්පා චේතෝ විමුක්තිය ඉදිරිපත් කිරීමෙන් මරණයට කලින්ම උන්වහන්සේලා අමරණීය වෙනවා මරණයෙන් පසුව නොවේ මේ අකුප්පා චේතෝ විමුක්තිය ගැන බොහෝ අවස්ථාවල බුදු පියාණන් වහන්සේ ඊටාත්ම උත්කෘෂ්ඨ අන්දමින් වර්ණනා කරලා තියෙනවා. ඊටාත්ම උතුම්ම සතේ හැටියට උතුම්ම ඥානයේ හැටියට උතුම්ම ණය නැති බව හැටියට විස්තර කරලා තියෙනවා. ඉදුන් වශයෙන් කියතොත් අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ ධම්මික වර්ගයේ එන ගාථා දෙකක්. තත්ත සම්මා විමුක්තස්ස ඥානංගේ හෝති සාදීනෝ අකුප්පාමී විමුක්තිති භව සංයෝජනක්ඛේ. ඒතං කෝ පරමං ඥානං ඒතං සුඛමනුත්තරං අශෝකං විරජං ඛේමං ඒතං ආනන්‍ය මුක්කමං මනවින් විමුක්ත මනවින් විමුක්ත වූ ඒ සාදී පුද්ගලයාට ඒ එසේ හේව පුද්ගලයාට ඒ ස්ථිරසාර පුද්ගලයාට සස්සන්නමා විමුක්තස් ඥාන ඥානං වේහෝති ඒ අකුප්පානේ විමුක්ති භව සංයෝජන ක්ෂය වීමෙන් භව සංයෝජන ක්ෂය වීමෙන් මගේ විමුක්තිය අකෝප්‍යයයි අචලයයි යන ඥානය ඒකාන්තයෙන්ම වෙයි. ඒසංඛෝ පරමං ඥානං මේ පරම ඥානයයි මේ උතුම්ම ඥානයයි. ඒසං සුඛම අනුත්තරං මේ අනුත්තර සැපයයි. අශෝකං විරජං කේමං නිශෝකී වූ කෙලස් රජ සහිත වූ ආරක්ෂා සහිත වූ මේ తත්වය ඒසං ආනන්‍ය මුත්තම මෙය උතුම්ම වූ ණය නැති බවයි. මේ ණය නැති බව කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා ණය නැති බව ණය නැති බව ප්‍රකාශ කරන සමහර අවස්ථාවල් වල මේ සිව්පස පරිභෝගය සම්බන්ධයෙන් සිව්පස පරිභෝගය සම්බන්ධයෙන් ණය නැති බවකුත් තිබෙනවා. ඒක නෙවෙයි මෙතන කියවෙන්නේ. මොකෙන් වල නිවනටම උපතදයක් හැටියට නිවනම හඳුන්වන වචනයක් හැටියට යොදනවා ආනන්‍ය කියන වචනේ. ඒක ඒකට හේතුව මුළු මහත් සංඛාරයේම එකම ණයක්. කවදාවත් ගෙවලා නිම කරන්නට බැරි විදිහේ ණයක්. පොලී සහිතව ගිනි පොලී සහිතව ගෙවන්ට වෙන විදිහ නෑ. නමුත් නමුත් එබඳු ඒ කියන්නේ කර්මයක් කර්ම විපාකයක් ගැන කලකලා බලනකොට ඒ විදිහ කවදාවත් කෙලවර කරලා ගෙවලා ඉම කරන්න නියම කරන්න බැරි ණයක් වගේ. ඒ ණයෙන් තමයි මේ රහතන් වහන්සේලා විමුක්ත වෙනවා. අර කර්ම ක්ෂය කිරීමෙන්, කර්ම බීජ ක්ෂය කිරීමෙන්, ඒ වගේම මේ ජීවිතයේට මේ ජීවිතෙන් එහාට කර්ම විපාක පළදීමට ඉඩ නොතැබීමෙන් අර රතන සූත්‍රයේ එහෙම කියවෙන කීනම් කුරාණං නවන්නත් හිසම්භවං කියන පාඩයෙන් අපිට ඒක ඒකත් මේ අනුව තේරුම් ගන්න පුළුවන්. පරණ ණය ඔක්කොම ගෙවලා ඉවරයි. නවන්නත් හිසම්භවං තවත් ණය වෙන්නෙත් නැහැ. මෙන්න මේ විදිහේ தත්ත්වය. එතකොට මෙන්න මේ අකුප්පාදේතෝ විමුක්තියේ ඒ විශිෂ්ටත්වයයි මේ ප්‍රකාශ කෙරෙන්නේ. ඒ සාමාන්‍යයෙන් ලෝකයේ කෙනෙකුට හිතන්න බැරි විදිහේ ඥානයක්. මරණින් මතු தත්ත්වය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම. නිවන පිළිබඳ සාකච්ඡා හැම එකකදීම වගේම වගේ ඉතාම සියුම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇටට ඉදිරිපත් කෙරෙන්නේ විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න කෙටි පිළිතුරක් අපි ගිය දේශනාවේදී ගියවර දේශනාවේදී දැක්ුවා උදාන පාළිය අවසාන වෙන අවසාන ගාථා දෙකෙන් ඉතාමත්ම ඉතාමත්ම අනාර්ග ඊටාත්ම විශිෂ්ට අන්දමින් මම ඒ උදාන ප්‍රීති වාක්‍ය පිළිබඳ සංග්‍රහය ඒ ධර්ම ග්‍රන්ථයේ කෙලවර වන්නේ ඒ අවසාන ගාථා දෙක අපි නැවතත් ඒ මතක් කරගනිමු අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදතෝ අනුපුබ්බූත සම්පස්ස යථාන ඥායතේ ගති එවං සම්මා විමුක්තාණං සාම බන්ධෝගතාරිණං පඤ්ඤා වේතුම් ගති නැති පත්තාන අචලං සුඛං අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ තලනු ලබන්නා වූ ඝන යකඩ පිටක් මෙන් දැල්වෙන ගින්නක් ක්‍රමයෙන් නිමී ගිය පසු එය ගිය අතක් දැනගත නොහැකි වියේද එසේම කාම බන්ධන නැමැති සැඬවතුරු පහර පහරින් එතරව මනදින් විමුක්ත වූ විමුක්තව අචල සුඛයට පත් වූ වන්ගේ පත් වූ වන් ගිය අතක් පෙන්눔 කළ නොහැකිය මේ අවසාන පදයේ විශේෂයෙන්ම වැදගත්. පඤ්ඤාපේ තුන් ගති නැති පත්තාන අචලං සුඛං. අචල සුඛයටපත් වූවන් මේ ගතිය, ගිය මඟ, ගිය පාර පැනවිය නොහැක. මේ අචල සුඛයන් කියලා කියන අචල සුඛ හැටියට මෙතන හඳුන්වලා තිබෙන්නේ අර කියාපු අකුප්පා චේතෝ විමුක්තියමයි. අකුප්පා කියන්නේ අපෝක්‍ය. කුපිත නොවන, නොසෙල් වෙන. අකුප්පා චේතෝ විමුක්තියමයි. එතකොට මේ පදයෙන් හොඳටම පැහැදිලිවම කියවෙන්නේ ඒකේ නියම අර්ථය ඒ මරණින් මතුව එසේ විමුක්ත වූ රහතන් වහන්සේලාගේ ගියාතක් දැක්විය දක්වන්නට බෑ හරියට අර ගින්නක් ගිනි දැල්ලක් ගිනි දැල්ලක් කියලා පෙන්නකොට හරියට මේක ඝන සංඥාව අනුව ඇති දෙයක් හැටියට හැඟෙන්නේ. නමුත් එබඳු මේ ගිනි දැල්ල පවා ඒ දරණු නැතිවීමෙන් නිවි ගියාට පස්සේ ගිය දිශාවක් අහවල් දිශාවට ගියයි කියලා කියන්න බෑ. අන්නේ ඒ වගේම ගිය දිශාවක් ගිය අතක් දැක්විය නොහැකි කියන එකයි මෙතන මේ පඤ්ඤාපේතුන් ගතිනත්ති කියන එකේ අදහස. මේ අර්ථය මෙහෙම වුණත් බොහොම දෙනෙකු උත්සාහ කරනවා මේ ඊට වඩා වෙනස් අර්ථයක් මේ මතු කරගන්න. පඤ්ඤාපේතුන් ගතිනත්ති කියන එකේ මේ ගති කියන වචනය අනුව සමහර කෙනෙක් කල්පනා කරනවා අටුවාචාරින් වහන්සේලා පවා ඇතම් අවස්ථාවල් වල දිව්‍ය මනුෂ්‍යාදී පෙන්වුම් කළ හැකි ගති විශේෂයකට, උත්පත්ති විශේෂයකට පැමිණෙන නොපැමිණෙන නමුත් රහතන් වහන්සේලා යම් කිසි විස්තර කරන්න බැරි, කියලා දෙන්න බැරි යම් කිසි තැනකට රහතන් වහන්සේලා යනවායි කියන. උච්ඡේදවාදයකට බය වෙනුයි එහෙම එහෙම ඒ විදිහ අදහසක් ඉදිරිපත් කරා. මේක මේ අටුවාවලක් තියෙන බවට හොඳ නිදසුනක් තමයි දැන් ධම්මපදට්ට කතාවේ. ඒ කෝද වර්ගයේ එක්තරා ගාථාවකට අටුවා දීමේදී ඒ ගාථාව අහිංසකා යේමුනයෝ නිච්ඡං කායේන සංයුතා තේයන්ති අච්චුතං ථානං යත්තදන්්වාන සෝචරේ කයින් විතර සංවර වූ ඒ අහිංසක මුනිවරු යම් තැනකට ගොස් ශෝක නොකේත්ව එබඳු වූ ඒ අච්චුත තැනට අච්චුත කියලා කියන්නේ ගිලිහි නොයන තැනට දිස්සා නොයන තැනට යෙත් පත්වෙත් කියන එකයි මෙතෙන්දි මේ අටුවාව අච්චුතං කියන වචනේ තෝරන්නේ සස්සතං කියලා. සාස්ත්‍රද. සාස්ත්‍රසත්ත්වයට යනවා. ඒ අර යන්ති යන්ති කියලා යන බවක් මෙතන කියවෙන නිසා කල්පනා කරන්නට ඇති මෙතන මේ මේ කියන අච්චුත tattve අතල tattve මේ මරණින් මතු ලබන එකක් හැටියට. නමුත් ඒකට අපි දැන් මේ ප්‍රකාශ කළ ආවරණයට තවත් සාධක හැටියට අපිට දක්වන්න පුළුවන් සුත්තනිපාතේ පාරායන වර්ගයේ හේමක මානව පුච්ඡාවේ කියවෙනවා මේ මොකද්ද මේ අච්චුත පදේ කියන එක. පැහැදිලිවම. ඉද දිට්ඨසු සමුත විඤ්ඤාතේසු පිය රූපේසු හේමක චන්දරාග විනෝදනං නිබ්බාන පද මච්චුතං හේමක මෙලොවම මේ දිට්ඨසු සමුත විඤ්ඤාත දුක්වතු දැනුන දැනගත් ආදී ඒ කියන ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ආරම්මණයන් පිළිබඳව ඒ ප්‍රිය රූප ප්‍රිය ස්වરૂප වූ දේවල් පිළිබඳව චන්දරාග විනෝදනං චන්දරාගය පහ කිරීමම නිබ්බාන පද මච්චුතං අච්චුත නම් වූ නිර්වාණ සත්‍යපදයයි. එතකොට මේනොත් අපිට පැහැදිලි වෙනවා මේ මරණින් මතු යම් කිසි ඒ ශාන්තිත වූ අමරණීය වූ තැනකට යනවා නොවේ කියන එක. ඒ විදිහට එහෙම නොයෙකුත් දෙන තර්කයක් ඉදිරිපත් කරන්නේ අත්‍ය වශයෙන්ම අර උච්ඡේද දෘෂ්ටියකට වැටේ කියලා ඒ බය නිසා. එහෙම බයක් ඇති වෙන්න හේතුව මොකද? මේ භව තෘෂ්ණාවෙන් මැඩුම් ලෝකයාට මේ භව නිරෝධය පිළිබඳ දේශනාව බොහොම බය බයගෙන දෙන විදිය දෙයක්. මේ නිසාම තමයි අර ඒ අටුවාචාරින් වහන්සේලා වගේ මේ කාලෙත් ඒ අලුතෙන් හදාගත්තු උපමා දෙකක් අපි එදා දවසේ මතක් කළා. ඔය ඉබි උපමා ගෙඹි උපමා කියලා. අර මේ ජලයේ වසන මාළුවට හරි මාළුවට හෝ ගෙම්බට ඉස්ගෙඩියට ගොඩබිම කුමක්ද කියලා තේරුම් ගැනීමට අවශ්‍ය වුණාම ඉබ්බගෙන් හරි ගෙම්බගෙන් හරි ඒ ගොඩබිම යන අසනසන ප්‍රශ්නයට ඉබ්බටත් ගෙම්බටත් සිදු වෙන්නේ නැත නැත නැත නැත කියන්නේ. ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ ප්‍රතිසංයුක්ත දේශනාවල නැත නැත නැත යන වචන රාශියක් දක්වලා තියෙනවා කියන එකයි ඒ අය තර්ක කරන්නේ. නමුත් අපි තේරුම් කළා ඒ ඒ විදිහට නෙවෙයි ඒවා තේරුම් ගත යුත්තේ කියන එක මේ භවනිරෝධය පිළිබඳ කාරණියයි මේ පෙන්වුම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ සමහර මේ අලගද්දුම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ අලගද්දුම සූත්‍රයේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා මා මේ දේශනා කරන ධර්මය භව නිරෝධය පිළිබඳව මේ දේශනා කරන ධර්මය අපලා මේ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණින් ඇතැම් මහාන බමුණන් මට අභූත චෝදනාවක් නගනවායි මම උච්ඡේදවාදීෙක් කියලා. සතෝසත්තස්ස විනාසං විභවං පඤ්ඤපේති පේති කියලා මේ ඇත්තා වූ සත්‍යයකගේ ඇත්ත වශයෙන් සිටිනා වූ සත්‍යයකගේ උච්ඡේද විනාශය පෙන්වු කරනවා කියලා. ඒ වගේම මේ මේ ධර්මය අසලා ඇතැම් කෙනෙක් බොහොම ශෝකයට ශෝකයට ක්ලාන්ත බවටපත් වෙනවයි වැළපෙනවයි උච්චිජ්ජාමි නාමසු විනාස්තිස්සාමි නාමසු මතුනාම භවිස්සාමි ආදි වශයෙන් කියන්නේ මා විනාශ වෙනවලු මා මා උච්ඡේද වෙනවලු මා විනාශ වෙනවලු මා තරත් ඇතිවන්නේ නැතිලු කියලා ඒ විදිහට ශෝක කරන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා එතකොට මේ මේ මේ විදිහට මේ රහතන් වහන්සේ වෙනද විමුක්ත පුද්ගලයා ගේ අවසාන විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය ගැන බුද්ධ කාලයේ නොයෙකුත් මේ මහාන බමුණන් අතර නොයෙකුත් විදිහේ තර්ක විතර්ක පැවතුණා. ඒ අය අතර මතයක් පැවතුණා විමුක්ත පුද්ගලයා යම්කිසි ශාසනයක විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය ගැන විවරණය කළ යුත්තේ සතරකොන් තර්කයක් අනුවය කියලා. මේ සතරකොන් තර්කය කියලා අපි මේ සිංහල වචනේ යොදාගත්තේ චතුෂ්කෝටි කියන එක. චතුෂ්කෝටි කොන් හතරක් ඇති ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ සූත්‍ර දේශනාවල නිතරම සඳහන් වෙනවා. මොනවද? කෝටි තථාගතෝ පරම්මරණ. නහෝති තථාගතෝ පරම්මරණ. හෝතිච නහෝතිච තථාගතෝ පරම්මරණ. නේව හෝති න නහෝති තථාගතෝ පරම්මරණ. මරණින් මතු තථාගතතම තථාගතතෙම වෙයි ඉන්නවයි කියන එකයි වෙයි. මරණින් මතු තථාගතතෙම නොවේ. තුන්වෙනි එක මරණින් මතු තථාගතතෙම වෙයි සහ නොවේ. මේ දෙකේම සම්බන්ධයක්. හතරවෙනි එක මරණින් මතු තථාගතතෙම වෙයි නොවේයි නොවේයි නොවේයි. ඒ කියන්නේ අපි මේක තේරුම් ගත හැකි ආකාරයට කිව්වොත් ඔන්න යම්කිසි ප්‍රශ්නයකට දිය හැකි පිළිතුරු සමූහයමයි මේ හතර ඇතුළට කොටු කරලා තියෙන්නේ. හතර කොන් කියලා කිව්වේ ඒකයි. දැන් ඔබ කෝකෝ ටික කියන එක අපි කවුරුත් දන්නවා. ඒ දෙකේම තියෙනවා යම්කිසි ඒ දෙකෙන් එකක් ඇතුලේ එකකට අහු වෙනවා කියන එක. ඒ වගේ මෙතන හතරකට හතරක් හැටියට හතර කොන් ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. යම්කිසි දෙයකට එක්ක ඔව් කියන්න වෙනවා. එහෙම නැත්නම් නෑ කියන්න වෙනවා. එහෙම නැත්නම් ඔව් සහ නෑ එක එකතු කරලා කියන්න වෙනවා. එහෙම නැත්නම් ඔව්ත් නෑ නෑත් නෑ කියන්න. ඔන්න ඔය විදිහට චතුෂ්කෝටි ප්‍රශ්නයක් අනුවය මේ තථාගත වරයාගේ මරණින් මතු තත්ත්වය ගැන විවරණය කළ යුත්තේ කියන එක අදහස ඒ කාලේ මහාන බමුණන් පරිබ්‍රාජකින් අතර තිබුණා. මේ මෙතන මේ තථාගත කියන වචනේ යොදන්නේ අපිට දැන් හුරු පුරුදු තථාගත කියලා කියනකොටම අපිට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් ඒ කාලේ මේ තථාගත කියන වචනේ එක්තරා පාරිභාෂික શબ્දයක් බවයි පෙනෙන්නේ. ඒ මහාන බමුණන් තථාගත කියන වචනේ යෙදුවේ ඒ ඕනෑම ශාසන ඕනෑම ශාසනයක ඕනෑම ශාස්ත්‍රීය ශාසනයක උත්තම පුරිසෝ පරම පුරිසෝ පරමපත්තිප්පත්තෝ යනුවෙන් හඳුන්විය හැකි පුද්ගලයා පිළිබඳවයි. ඒ කියන්නේ ඒ සාධනෙන් ඉගැන්වීම සම්පූර්ණ කළ. ඒ කෙලවර කළ. උත්තම පුරිසෝ උත්තම පුරුෂයා පරම තත්වයට ගියත නැත්තා පරම ප්‍රාප්තිය උතුම් හැටියට සැලකෙන තත්වයට ගියත නැත්තා. මේ කාරණේ අපට හොඳට පැහැදිලි වෙනවා සංයුක්ත නිකායේ අව්‍යාකට සංයුත්තේ කුතුහල ශාලා සූත්‍රයෙන්. ඒ සූත්‍රයේදී මේ වච්චකොත් වච්චකොත් කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ දැකීමට ඇවිල්ලා මෙන්න මෙහෙම කාරණයක් සැලකර සිටිනවා. බව ගෞතමය මේ පහුගිය දවස්වල කුතුහල ශාලාවේ ලොකු රැස්වීමක් තිබුණා මේ මහාන බමුණන් පරිබ්‍රාජකින් එකතු වෙලා. ඒ රැස්වීම පවත්වන අතරේ අතරතුර අතුරු එක්තරා අතුරු කතාවක් වුණ අතරේ පැන නැගුණා. මොකක්ද අතුරු කතාව? ඔවුන් මෙන්න මෙහෙම ප්‍රකාශ කළා මේ පූර්ණ කස්සප කියලා ඉන්නවා බොහොම ලොකු ලොකු ශ්‍රාවක පිරිසක් ඇති බොහොම ලොකු ශ්‍රාවක පිරිසකගේ ආචාර්යවරයන් හැටියට වරෙන් හැටියට සිටින ප්‍රසිද්ධ බොහෝ දෙනා විසින් හොඳයි පිළිගත්තු ශාස්ත්‍රවරයෙක්. ඒ ශාස්ත්‍රවරයා Tamanගේ සාමාන්‍ය ශ්‍රාවකයා මිය පරලෝ ගියාම ඒ ඒ තැනත්ත 80 තැන උපන්නා. අහවලා 80 තැන උපන්නා කියලා විවරණයක් කරනවා. ඒ වගේම තමන්ගේ ශාසනයේ ඉහළම තත්ත්වයටපත් වූ ඒ විමුක්තිය හැටියට කලබන තත්ත්වයටපත් වූ පුද්ගලයා මිය ගියහමත් ඔහු පිළිබඳව තර විදිහේ ප්‍රකාශනයක් කරනවා අසුවල් තැනත්තා අන්න අතන උපන්නා කියලා. පූර්ණ කස්සප කියන ශාස්ත්‍රවරයා එහෙමයි. මක්ඛලි ගෝසාල කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි. නිගණ්ඨනාත පුත්ත කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි. සංජය දේරච්චි පුත්ත කියන සාදි පුත්ත සංජය දේරච්චි පුත්ත කියන ශාස්ත්‍රවරයාත් එහෙමයි. පකුඩගච්ඡායන කියන ශාස්ත්‍රවරයත් එහෙමයි අජිත කේස කම්බල කියන ශාස්ත්‍රවරයත් එහෙමයි. මේ දෙදෙනා ගැනම පැහැදිලි ප්‍රකාශයක් කරනවා. නමුත් සමන ගෞතම කියලා මේ ඉන්න ශාස්ත්‍රවරයා ඒත් ඔය ලොකු පිරිසක් ලොකු ගෝල පිරිසක් ඇති බොහෝ දෙනා විසින් හොඳයි පිළිගත්තු තැනැත්තේ මේ සමන ගෞතමයන් අර පළමුවෙනි ප්‍රශ්නයට නම් පිළිතුරක් දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ශ්‍රාවකයෙක් නිය පරිලෝක ගියාම අසුවලා අසුවල් තැන උපන්නා කියලා පැහැදිලිව ප්‍රකාශ කරනවා. නමුත් යෝපික්ඛෝස් යෝපික්ඛස්සාවතෝ උත්තම කුරිතෝ පරම කුරිතෝ පරමපත්ති පත්තෝ සම්පිසාවකං අබ්බතීතං කාලංකතං උප්පත්තිතු න ව්‍යාකරෝත් නමුත් Tamanගේ ශාසනයේ අර උත්තම තත්වයට පරම තත්වයට ගිය ශ්‍රාවකයා මිය ගියාම ඒ පිළිබඳව යම්කිසි විවරණයක් ප්‍රකාශනයක් අර කියාපු අර චතුෂ්කෝටික න්‍යාය අනුව කරන්නේ නැහැ අපිට කොහොනම් ඒවන් ව්‍යාකරෝති නමුත් මෙන්න මේ විදි විවරණයක් කරනවා ඒ වෙනුවට අච්ඡේජි තණ්හං වාවත්තේ සංයෝජනං සම්මා මානාදි සමය අන්තමකාති දුක්ඛං අච්ඡේජි තණ්හ තණ්හාව කපා හැරිය වාවත්තේ සංයෝජනං සංයෝජන දැනි හරවල දැම්මා මේක හරියට කියනවා වාවත්තේ කියන වචනේ තියෙන දැන් අපිට හිතා ගන්න පුළුවන් දැන් කොක්කකින් යමක් අමුණලා තිබෙනවා නම් ඒ කොක්ක අනිත් පැත්තට හැරෙන්න අන්න ඒ වගේ දෙයක් වාවත්තේ සංයෝජනං සම්මා මානාදි සමය හොඳින්ම මානය තේරුම් ගැනීමෙන් මානය යථා ස්වභාවය හොඳින් තේරුම් ගැනීමෙන් අන්තං අකහසි දුක් දුක කෙලවර කළා කියන ඔන්න ඔය විදිහේ විවරණයක් දෙන්නේ. අර අපට ඕන අන්දමේ උත්තරයක් නෙවෙයි. කියලා මෙන්න මෙහෙම අතුරු කතාවක් ඒ ස්වභාවය පැවතුනාය. මේක අහලා මේ වච්චිකෝත් තාම මේ විස්තරයයි කියන්නේ. මේක අහලා මට මේ සැකයක් විචිකිච්ඡාවක් ඇති වුණා. කොහොමද මේ සමන ගෞතමයන්ගේ ධර්මයේ තේරුම් ගන්නේ? කිසිම ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ වදාලා අලංහිතේ වච්චකං කිතුං අලං විතිකිච්චිතුං සංකේනියේ තේපන තානේ කාංකා උපජ්ජ උපන්නා ඒක හොඳයි වච්චේම සැකතලයක විතිකිච්ඡාවක් ඇති කරගත්තු එක අත් වශයෙන් සැකයක් විතිකිච්ඡාවක් ඇති විය යුතු තැනකයි නුඹට සැකයක් ඇති වුනේ එහෙම ප්‍රකාශ කළා ඔන්න ඊළඟට අර වච්චගේ ඒ තිබෙන ඒ සැකය දුරු කිරීමට ඊළඟට නියම විදියටම හේතු දක්වනවා. සෞපාදානස්ස පාහං වච්ච උප්පත්තිං පඤ්ඤපේමි නෝ අනුපාදානස්ස. මම උපතක් දක්වාලන්නේ උපාදාන සහිත වූවටයි. උපාදාන රහිත වූවට නොවේ. උපාදාන නැති තැනත්තා පිළිබඳව මම උපතක් පෙන්වුම් කරන්නේ නැහැ. උපාදාන ඇති එක්කෙනා පිළිබඳව විතරයි උපතක් මා පෙන්වුම් කරන්නේ. ඊළඟට උපමාව දෙනවා. සිය ථාපිවච්ච අග්ගේ සෞපාදානෝ ජලති නෝ අනුපාදානෝ ඒව මේව පහන් වච්ච සෞපාදානස්ස උපත්තින් පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස යම්සේ වච්ච උපාදාන සහිත වූයේ ඒ කියන්නේ දර ඉන්ධන ද්‍රව්‍ය යුණක් අල්ලගන්න දේ යම්කිසි ද්‍රව්‍යයක් තිබෙනවා නම් ඒ එවන්නක් ඇති කල්ලිම සෞපාදානෝ ජලති ගින්න දැල් වෙනවා අනු උපාදාන ඒ දර ආදියක් නැති කල්ලි ඒ දැල් වෙන්නේ නැහැ අන්න ඒ විදිහටම මේ උපාදාන කියන වචනේ එතකොට අර්ථ දෙකක් තිබෙන බවයි අපි කලින් උත්සඳහන් කළේ. ඒ ගින්නට දර වගේ අර පුද්ගලයාට ඒ උත්පත්තිය පිළිබඳව උපාදානය උපකාර වෙනවා. ඒ උපාදාන නැත්තාටම උපපත්තියක් පෙන්වීම කරනවායි උපාදාන නැත්තාට නොවේ. එහෙම ප්‍රකාශ කළාම මේ වච්ච තවත් ප්‍රශ්නයක් අහනවා. එක්තරා විදිහක ටිකක් යම් කිසි අදහසක් දෙන ගැඹුරු විදිහේ ප්‍රශ්නයක් අහන්නේ. යස්මින් චකන ගෝතම සමයේ අච්චි වාතේන චිත්තා දුරම්පි ගච්ඡති ඉමස්සපන භවං ගෝතම කිං උපාදානස්මි පඤ්ඤතේති යම් අවස්ථාවක ගිනිසිලක් උලඟින් විසිකරනු ලැබ දුරට පවා විහිදී යන්නේද ඒ පිළිබඳව ඊට කුමක් උපාදානය වේයයි ශ්‍රමණ ගෞතමයන් පෙන්눔 කරන්නේද කුමක්ද ඒ ගින්නට ඒ අවස්ථාවේ උපාදාන වන්නේ කියන එක. ඒකෝට බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු දෙනවා. යස්මින් කෝවච්ච සමයේ අච්චි වාතේන කිත්තා දුරම්පි ගච්ඡති ඉමස්ස තමහං වාතුපාදානං ගදාමි වාතෝ හිස්ස වච්ච තස්මින් සමේ උපාදානං හෝති යම් අවස්ථාවක ඒ ගිනිසලක් ඒ හුලඟින් විසි කරනු ලැබ ඈතට විහිදී යයිද ඒ අවස්ථාවේ වාතයේම උපාදානය හැයයි මම කියන්නේ. ඒ බීජී යාමට වාතයේම උපාදානය වෙනවායි. ඒ අවස්ථාවේ වාතයයි ඊට උපාදානය වෙන්නේ කියලා හිම පිළිතුරු දෙනවා. එතකොට මේ දුන්නේ මේ උපමාව. ඊළඟට යොන්න නියම ප්‍රශ්නේ වච්චහන්නේ. යස්මින්ච පන භෝගෝතම ඉමංච කායන් නික්ඛිපති සත්තෝච අඤ්‍යතරං කායන් අනුපත්තෝ හෝති ඉමස්ස කන භවන් ගෝතමෝ කිං උපාදානස්මින් පඤ්ඤතේති. යම් අවස්ථාවක සත්වයේ මේ කය අතහැරලා වෙන කයක උපදීද ඒ අවස්ථාවේ කුමක් උපාදානයේ හැටියට මේ ශ්‍රමණ ගෞතමීන් දක්වනවාද කියලා ඒ ප්‍රශ්නේ අහනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුර යස්මින් කෝ වච්ච සමයේ විමන්ත කායන් නික්කපති සත්වෝච අඤ්‍යතරං කායන් උප්පන්නෝ හෝති උපත් සත්තෝච අඤ්‍යතරං කායං අනුප්පත්තෝ හෝති තමහං කන් උපාදානං වදාමි සංහාහිස්ස වච්ච තස්මින් කමේ උපාදානං හෝති යම් අවස්ථාවක සත්වේකු මේ කය අතහැරලා වෙන කයකට පැමිණියේ වෙයිද වෙන කයකට පැමිණෙනවද ඒ අවස්ථාවේහි තණ්හාවම ඒ තනත්තාට උපාදානය වෙනවයි තණ්හාවයි උපාදානිය වන්නේ මේ අවස්ථාවේ තණ්හාව උපාදානීය වශයෙන් සිටිනවායි. මෙතනින්ම සූත්‍රය කෙලවර වෙනවා. නමුත් මෙන්න මේ කියාපු මේ අවසාන පාඩ දෙක මේ කොටස් දෙකේ එක්තරා ගැටමුසු තැනක් තියෙනවා. අපි මේ මේ පාඩ වලට යොදාගත්තේ අනුප්පත්තෝ කියන වචනයයි. පැමිණියේ කියන එකයි. සත්වයා මේතර මේකයි අතහැරිය අඤ්‍යතරං කායන් අනුප්පත්තෝ. එක්තරා කායකට පැමිණියා. මේ කායද අතහැරියේ වේද එක්තරා කායකට පැමිණියේ වේද කියලා. නමුත් අටුවාවේ හිම පිළි අරගෙන විවරණය කරන්නේ අනුප්පන්නෝ කියන පාඨය. අනුප්පන්නෝ කිව්වොත් මේකේම විරුද්ධාර්ථයයි තිබෙන්නේ. නූපන්නේ වේද. අනුප්පන්නෝ හෝතිටි චුතික්ඛණේයේව පටිසන්ධි චිත්තස්ස අනුප්පන්නත්තා අනුප්පන්නෝ හෝති කියලා විවරණයකුත් දෙනවා. ඒ අනුප්පන්න කියලා එතන යොදලා තියෙන්නේ මක්නිසාද කියන කටුආචාරින් මහන්සිය තෝරන්නේ සාරත්ථප්පතාපින්නේ සංයුත්තනිකාය අටුවාවේ චුතික්ෂණයෙහිම පටිසන්ධිත නූපදින නිසා අනුප්පන්න මෙතන මේකයි අතහැරිය නමුත් කොහෙවත් උපන්නේත් නැහැ. එතකොට මේකටම ප්‍රතිවිරුද්ධ අර්ථයක් තිබෙනවා. ඇතම් ත්‍රිපිටක සංස්කරණයන් සංස්කාරකින් මේ ගැන සැක කරනවා. මෙතන සුද්ධ ගියුතු පාටියක් කියලා. ඇත්ත වශයෙන්ම මේ සැකේ සාධාරණ නිසා තමයි සාධාරණ හැටියට හැංගෙන නිසා තමයි අපි මෙතන අනුප්පන්නෝ යන වචනේ වෙනුවට අනුප්පත්තෝ යන යන්නේ යෙදුවේ. ඒ කියන්නේ මේ එක්තර මේ කයද ඇතහැරියා. සත්‍යය මේ කය ඇතහැරියා එක්තරා කයකට පැමිණියා. මේ පාඩය යොදා ගැනීමට හේතුව මොකද? අන්‍ය තරම් කියන වචනය නිතරම යෙදෙන්නේ යම්කිසි ඇති බවක් හංගවීමටයි. එක්තරා කියලා යොදන්නේ යම් කිසිවකින් තෝරලා ඇති බවක් හංගවන කරනවා. හංගවන හංගවීමටයි. එහෙම නැත්නම් අන්‍යම් කියලා යොදන්න තිබුණා. මේ කයද ඇතහැරියා අනෙක් අනෙක් කයක පැමිණියේ නැහැ කියලා කියන්න තිබුණේ. නමුත් එක්තරා කියලා යදුවේ මේක ඇති බවක් හඟවන නිසා. එක්තරා කයකටද පැමිණියේ වේද? එතකොට නිරුක්ති අනුව බැලුවත් මේ අඤ්‍යතරන් කියන වචනේ අනුව අපිට ගන්න වෙන්නේ අනුපන්නෝ කියන පාඨය නෙවෙයි අනුප්පත්තෝ කියන පාඨයයි. මේ කය සත්‍ය මේ කය බහා තබනවා අතහරිනවා එක්තරා කයකට පැමිණෙනවා. එක්තරා කයකට පැමිණෙනවා. ඒ නිරුක්තිය අනුව ඒ වගේම උපමාව අනුව කල්පනා කරලා බැලුවා මෙතන පෙනෙන්නේ මේ වච්ච අහන ප්‍රශ්නය ගැන ටිකක් කල්පනා කරලා බැලුවාම ඉස්සෙල්ලම අහන ප්‍රශ්නය ගිනිසිරක් උලඟෙන් විසි කරනු ලැබ ඈතට විහිදෙනවා කියලා මේ කියන්නේ අර ලව්ගින්නක් එහෙම පැතිරෙන කාරණය පිළිබඳවයි. දැන් ලව්ගින්නක් පැතිරීමේදී එක ගහක ඉඳලා තව තව ඈත තියෙන ගහකට ගින්න පැතිරෙන්නේ උලඟින් ඒක තල්ලු කරාමයි. අන්න ඒ කාරණය උපමා කරගෙනයි මේ වචහන්නේ. නමුත් මෙන්න මේ මේ අටුවාවේ අනුව තේරුම් කරලා තියෙන්නේ මේකයත් අතහැරියා තව කොහෙවත් උපන්නේත් නැහැ. ඒ එතකොටයි අර තණ්හා උපාදානිය වෙන්නේ. මේ මේ විදිය විවරණයක් මුල් කරගෙන තමයි දැතම් කෙනෙක් අන්තරාභාවවාදයකුත් මේකෙන් මතු කරගන්න බලන්නේ. ඒකට අන්තරාභාවවාදයකට කොහෙත්ම ඉඩක් නැහැ. අර අනුප්පත්තෝ කියන පාඩේ ගත්තොත්. වච්චහන්නේ මෙතන ඉතාම සරල ප්‍රශ්නයක්. කෙනෙක් මේකය අතහැරලා තව කයක උපදිනකොට ඒ පරතරය කොහොමද පියවෙන්නේ කියන එකයි. දැන් ගින්නක් එතකොට බුදුරජාණන් වහන්සේ අර දෙන උපමාවත් අර ගින්නක් එක තැනකින් ඒ එක ගහකින් අනිත් ගහකට පැතිරීමේදී වාතය උපාදාන වන්න වගේ මේ තණ්හාව අර මරණ අවස්ථාවේදී ඉදිරිපත් වුනහම එක කයකින් එක කයක් අනෙක් කයක් එක්ක සම්බන්ධ වෙනවා. අන්න ඒ නිසාම තමයි තණ්හාවට භවනෙත්ති කියලා කියන්නේ. භවනෙත්ති, නෙත්ති කියලා කියන්නේ નિરાයාම. ඉදිරියට નિરાයන ගතියක් මේ තණ්හාවේ තියෙනවා. භව නති කියන වචනේ යොදනවා සංහාවට භවනෙත් කියලා යොදනවා. එතකොට මෙතන මේ කියවෙන්නේ අර මේ කයත් ඊළඟ නැවත උපදීමේදී ඊළඟ ඊළඟ කයත් අතර පරතරය පිය වෙන්නේ මෙන්න මේ තණ්හාවෙත්. තණ්හාව උපාදාන වශයෙන් සිටිනවා. තණ්හාවම දර ඉන්ධන ද්‍රව්‍ය වශයෙන් සිටිනවායි මේ මේ එක තැනකින් තව තැනකට ඉපදීමේදී කියන්නේ. ඒ කාරණේයි මෙතන අපිට තේරුම් ගන්න වන්නේ. කොහේදී හෝ ඒවා මෙන්න මේ කුතුහල ශාලාවේ කරමු සාකච්ඡාවෙන් අපිට පේනවා මේ විමුක්ත විමුක්ත පුද්ගලයාගේ මේ මේ ශාසනයේ විමුක්ත පුද්ගලයාගේ මරණින් මතු තත්ත්වය සම්බන්ධයෙන් අනිකුත් ශාස්ත්‍රවරුන් වගේ බුදුරජාන් වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් නොකිරීම ගැන නොකිරීම මේ මහාන බමුණන්ගේ නොයෙකුත් විදිහේ කුතුහලයට හේතු වුණු බව. ඒ නිසායි ඔවුන් මේ ගැන දිගින් දිගටම කතා කළේ. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කිසිවක් නොකිය නොකිය හිටිය හිටියා නොවේ. යම්කිසි අමුතු විදිය විවරණයක් දුන්නා. ඒකයි අර අර වච්චාර කියපු ප්‍රවෘත්තිය සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දුන්න විවරණය අර සතරපොන් ප්‍රශ්නය අනුව ගිය විවරණයක් නොවේ. අමුතුම විවරණයක්. අච්චේජි තණ්හං වාවත්තේ සංයෝජනං සම්මා මානාදි සමයා අන්තමකාසි දුක්ඛස්ස තණ්හාව කපා හැරියා භව කොකු භවයට සම්බන්ධ වුණු කොකු අනිත් පැත්තට හැරෙව්වා මානය හරියට තේරුම් ගැනීමෙන් දුක කෙලවර කළා කියන අන්නේ විවරණයයි දුන්නේ. ඒකයි කොට නියම උත්තරය. අර හතර කොණෙන් එකක්වත් නෙවෙයි. මෙන්න මේ කාරණයෙන් අපිට මේ කාරණේ ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා. මක්නිසාද අර මේ භවනෙත්ති මේ භවනෙත්ති කියන මේ තණ්හාව කපා හැරීම. ඒ කියන්නේ තණ්හාව කපා හැරීමෙන් වෙන්නේ අර භවයට භවයක් භවය යා කරන ඒ සංයෝජන ක්‍රියා විරහිත වීමක්. ලොකු ආපස්සට හැරෙවුවා වගේ. භව සංයෝජන. සංයෝජන ක්ෂය කියලා කියන්නේත් ඒකයි. එහෙම වුණාම ඊළඟට තවත් වඩා හොඳ අදහසක් කියවෙන මෙතන සම්මා මානාභි සමය. මේ අස්මිමානීය අස්මිමානීය යථා ස්වභාවය ඉවත් වන්නේ අවිද්‍යාව ඉවත් වීමෙන් හා සමග. සම්මා මානය හරියට තේරුම් ගත්තාම එතන ඉවරයි මානය. හරියට අඳුර තියෙන දැනකට ලාම්පුවක් කරන් ගියා වගේ. එතකොට සම්මා මානාභි සමය මානය නැතිවීමෙන්ම අන්තමකාසි දුක්ඛස් දුක පිළිබඳ ප්‍රශ්නයක් නේ තිබුණේ දුකයි කියලා උරෝනේ. එච්චරයි කියන්න තියෙන්නේ කියන එකයි. එතකොට මේනොත් අපට වැදගත් කාරණා රාශියක් හෙළි වෙනවා. නමුත් මීටත් වඩා හේතු සාධක හිතව බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු දීලා තිබෙනවා. අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ. අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මේ අගිවච්ඡ ගොත්ත සූත්‍රයේ පැහැදිලිවම අර මේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියෙන්නේ අර හෝති තථාගතෝ පරම්මරණ ආදී ඒ චතුස්කෝටික ඒ ඒ රටාවට අනුවයි. ඒ අනික් අනික් මහාන බමුණන් නම් කල්පනා කළා දිය යුතු පිළිතුර මේ හතරෙන් එකක් විය යුතුයි කියලා. අවශ්‍යයෙන්ම මේ හතරෙන් එකක් විය යුතුයි දිය යුතු පිළිතුර. මේ පිට පිළිතුරක් දෙන්න බෑ කියන ඒ විදිහේ අදහසක් වුන් තුල තිබුණා. මේ තථාගත මරණින් මතු මේ தත්ත්වය පිළිබඳව මේ සතරකොන් ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ මේ සතරකොන් ප්‍රශ්නයට බුදුරජාණන් පිළිතුරු නොදී ඒවා පැත්තකට කළා. කපිතානි ඒවා ප්‍රතික්ෂේප කළා. පටික්ෂිත්තානි අව්‍යාකතානි ඒ විදිහට විවරණය කළේ නැහැ. කියන කාරණේයි මේ සූත්‍රවල නිතරම සඳහන් වන්නේ. එතකොට මෙන්න මේක ලොකු ගැටලුවක් වුණා මේ හතරට මොකද මේ පිළිතුරු නොදෙන්නේ කියන එක. අන්‍ය තීර්ථකයන් පමණක් නොවේ මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා පවා මාළුක්‍ය පුත්ත කියන භික්ෂුන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේට අභියෝග කළා. බොහොම තදින්ම අභියෝග කළා. මේ මේ ප්‍රශ්න හතරෙන් එකකට පිළිතුරු දෙන්න එහෙම නැත්නම් දන්නේ නැති බව කියන්න කියලා. ඒ තරම් උග්‍ර විදියට මේ තර්ජනය අභියෝග කළේමක් නිසාද මේ හතරෙන් එකකට එකක් ඇත්ත වශයෙන්ම සත්‍ය වියුතිය කියන හැඟීමක් ඒ අය තුල තිබුණ නිසා. මේ හතරත් එක්කම ඈඳලා තිබෙන තවත් ප්‍රශ්න හයක් තිබෙනවා. වශයෙන් උත්තර පිළිතුරු නොදී පැත්තකට කළ. ඒ හයත් අපි අන්තමින් නමුත් මෙතෙන්දී කිට්ටු කර ගන්න ඕනේ. මොකද යම් කිසි වැදගත් කාරණා රාශියක් ඒනුත් මතු කර ගන්න පුළුවන්. ඒ හය මොනවද? සස්සතෝ ලෝකෝ අසස්සතෝ ලෝකෝ. පළමුවෙනි යුගලය. ඒවත් ඒ හය මෙන්න මේ ඒ හය අත්ත වශයෙන්ම උගතෝ කෝටික යුගල තුනක්. අවධානයේ තියෙන්නේ චතුෂ්කෝටික. සතර කොන් ප්‍රශ්නයක්. ඒ 10න් මුලින් තියෙන්නේ උදතෝකෝටික ප්‍රශ්න යුගල තුනක්. පළවෙනි යුගලය මොකද්ද? සස්තතෝ ලෝකෝ අසස්තතෝ ලෝකෝ. ලෝකය සදාකාලිකය ලෝකය සදාකාලික නොවේ. දෙවෙනි යුගලය අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ. ලෝකය කෙලවරක් සහිතය. ලෝකය කෙලවරක් රහිතය. ඊළඟ යුගලය තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ජීවයත් ශරීරයත් එකක්මය. ජීවය එකක්ය ශරීරයේ අනිකක්ය. මෙතන ජීව කියලා යොදලා තියෙන්නේ ආත්මය කියන අදහස. එතකොට වඩා තේරෙන භාෂාවෙන් කිව්වොත් ආත්මයත් ශරීරයත් එකක් කිය. සමහර විට පතේන දිකොසල රජු වෙන්නේ රජවරු. ඒ වගේම මේ සංඝ ශාසනයේ මේ අන්‍ය තීර්ථක සමන ප්‍රාග්මණිනුත් විතර අහනවා මේ ප්‍රශ්න 10. මේ ප්‍රශ්න 10න් පිළිතුරු ලබා ගන්න හුඟක් දෙනෙක් උත්සාහ කරනවා. එතකොට මේවට පිළිතුරු නොදීමට හේතු නොදුන්නේ මක් නිසාද කියන එක මේ කාරණයේ යට බොහෝ වටිනා ගැඹුරු ධර්ම කාරණා රාශියක් සැඟවිලා තිබෙනවා. බුදුරජාන් වහන්සේ මේවට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීමට පළමුවෙන් මෙහි පළමු එක හේතුවක් හැටියට බොහොම දෙනෙක් කියන්නේ අර මාළුන්ගේ පුත්‍ර වික්ෂුන් වහන්සේ වගේ නොදන්න නිසා මේකට උත්තර දෙන්න බැරි නිසා උත්තර නොදී ඒක පැත්තකට කළා කියන එක. ඊළඟට තවත් හේතුවක් තමයි සමහර කෙනෙක් දක්වනවා. ඒ නොදන්න නිසා නොවේ. මේ පිළිතුරට පිළිතුරු මේ ප්‍රශ්න වලට පිළිතුරු බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. නමුත් අපට දේශනා කළේ නැති ඒවා නිවනට අවශ්‍ය නැහැ කිය නැති නිසා. දන්නවා නමුත් නිවනට අවශ්‍ය නැති නිසා අපට දේශනා කළේ නැත. ඒකට සාධක වශයෙන් සමහර කෙනෙක් ප්‍රකාශ කරනවා කිට්ටු කරගන්නවා මේකට. අර සංයුත්ත නිකායේ සත්‍ය සංයුක්තියේ තියෙන සිංහපා සූත්‍රය. ඇක්ටේරිය වණයක බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අතට ඒක ඇටේරිය 11 උරක් අරගෙන සංඝයා වහන්සේලාගෙන් ඇසුවා මේ අපේ තිබෙන කොළ ප්‍රමාණයද වැඩි මේ ගස්වල උඩ ගස්වල තිබෙන කොළද වැඩි කියලා සංඝයා වහන්සේලා ප්‍රකාශ කළා අතේ තියෙන බොහොම කොළ ටිකයි මේ ඉහළ ගස්වලයි වැඩිපුර කොළ තිබෙන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක් කළා ඒව මේව කෝබික්කවේ ඒතදීව බහුතරං ජංගෝමය අභිඥාය අනක්ඛාතං අපමත්තකං අක්ඛාතං එසේම මහණෙනි මෙයම වැඩි මෙයම වැඩි දෙය මොකද්ද අභිඥාවෙන් දැනගෙන ප්‍රකාශ නොකල කරුණු අභිඥාවෙන් දැනගත් නමුත් ප්‍රකාශ නොකල කරුණු වැඩි අර දස්වල තියෙන කොළ වගේ අපමත්තකම් අක්ඛාත අභිඥාවෙන් දැනගෙන ප්‍රකාශ කළ ටික ඊටම අර අතේ තියෙන කොළ වගේ මේ උපමාව අනුව අපි තේරුම් ගන්න ගියොත් අපිට කියන්න වෙනවා මේ මේ ප්‍රශ්න 10ට පිළිතුරු දෙන්න පුළුවන් මේ ප්‍රශ්න හරි ඒවා අපට නොකියුවේ අර වැඩිහිටිය කුඩා දරුවන්ට නොකියන දේවල් වගේ නොකිය යම් කිසි රහසක් නිසායි කියලා. නමුත් මේකත් නොවේ හේතුව. මේ 10 නිවනට අදාළ නොවන බව නම් නැත්ත. නමුත් තවත් හේතුවක් තිබුණා. මේ ප්‍රශ්න 10ම යම් කිසි මිත්‍යා පදනමක් උදයි උඩයි ගොඩ නැගිලා තිබෙනවා. යම් කිසි මිත්‍යා දෘෂ්ටියක් අනුව ඇති වුණු නිගමන 10ක් මෙතනින් තිබෙන්නේ. මේවට උත්තර දුන්නොත් ඒ මිත්‍යා පදනම පිළිගත්තා වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටියට අහු වුණා වෙනවා. මේ අර උත්තර දෙන තැනත්ත කොටු කරන විදිහේ ක්‍රමයක් මේ ප්‍රශ්නවල තිබෙන්නේ. ඒක නිසා තමයි අර උබතෝකෝටික චතුෂ්කෝටික වශයෙන් දෙකොන් සතරකොන් වශයෙන් මේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිබෙනවා. මේවට බුදුරජාණන් වහන්සේ අහුුනේ නැහැ. ඒකයි හේතුව. එතකොට අපි මේකට තව ටිකක් විමසලා බලුවොත් දැන් පළමුවෙන් පළමුවෙනි ප්‍රශ්න යුගලය සස්සතෝ ලෝකෝ. ලෝකය සදාකාලිකය, ලෝක එහෙම නැත්නම් ලෝකය සදාකාලික නොවේ කියන එක. දැන් මෙතන මේ කියන්නේ ලෝකය පිළිබඳව. ලෝකයේ කාලය අනුව විග්‍රහ කිරීමක්. ඊළඟ යුගලයේ අන්තකාලෝකෝ අනන්තකාලෝකෝ ලෝකේ කෙලවරක් ඇත ලෝකේ කෙලවරක් නැත. මේ ප්‍රශ්න යුගල දෙක ඒ කියන්නේ මේ මුල් ප්‍රශ්න හතර ලෝකයේ පිළිබඳව. මේවට බුදුරජාන් වහන්සේ පිළිතුරු නොදුන්නේ මක් නිසාද කියලා අපි ටිකක් විමසලා බලමු. මේ ශාසනයේ ලෝකය කියන වචනයට අමුතුම හැඳින්වීමක් දීලා තිබෙනවා. අරියස්ස විනයේ දැන් බොහෝ අවස්ථාවල මේ බුද්ධ ශාසනයට අදාළ හැටියට යම්කිසි වචනයකට නිර්වචනය සපයනකොට ඊට එය හඳුන්වන ආකාරය ඉදිරිපත් කරනකොට බුදුරජාණන් වහන්සේ අරියස්ස විනයේ කියලා දක්වනවා. අරියස්ස විනයේ ලෝකෝ. එතකොට ආර්ය ව්‍යවහාරයට අනුව එහෙම නැත්නම් ආර්ය ශික්ෂණයට අනුව ලෝකය හඳුන්වන්නේ අර සාමාන්‍ය ලෝකය හඳුන්වන ලෝකය විදිහට නෙවෙයි. ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය හටගත්තේ සලායතනීය බව අපි කලින් අවස්ථාවකත් ප්‍රකාශ කළා. චසු ලෝකෝ සමුප්පන්නෝ මේ සලායතනය තුලයි ලෝකය හටගෙන තිබෙන්නේ. මේ සලායතනම ලෝකයයි. ඒක මේ කාරණේ කොයිතරම් වැදගත්ද කියතොත් සලායතන සංයුක්තයේ සූත්‍ර රාශියක් තිබෙනවා. ස්වාමින් ඒක සංඝයා වහන්සේලා ඉදිරිපත් වෙලා වික්ෂුන් වහන්සේලා ඉදිරිපත් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ලෝකයේ ලෝකයේ කියලා හැමෝම කියනවා මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ මේ අපි කීපයක් විතරක් මෙතෙන් දෙරියට ගනිමු සමිද්දි සූත්‍රයේ සමිද්දි ස්වාමින් වහන්සේ අහනවා ලෝකෝ ලෝකෝති භන්තේ උච්චති කිච්ඡාවතානු කෝබන්තේ ලෝකෝ වාස්ස ලෝක පඤ්ඤත්තිවා ස්වාමීනි ලෝකය ලෝකය කියලා කියනවා. කෙතකින් මේ ලෝකයක් හෝ ලෝකයේ ලෝක ප්‍රඥප්තියක් හෝ වේද කියලා ඇසුවාම බුදුරජාන් වහන්සේ ඊට පිළිතුරු දෙනවා. යත්තකෝ සමිද්දි අත්ථි චක්කු අත්ථි රූපා අත්ථි චක්කු විඥානං අත්ථි චක්කු විඥාතබ්බා ධම්මා අත්ථි තත්ත ලෝකෝවා ලෝකපඤ්ඤත්තිවා. සමිද්දි යම් තැනක ඇසක් වේද රූපයෝ වෙද්ද ඇස පිළිබඳ විඥානයක් වේද චක්කු විඥානයක් වේද චක්කු විඥාණයෙන් දත හැකි ධර්මයෝ වෙද්ද අන්න එතන ලෝකයක් තිබෙනවා ඒ විදිහටම කනනාසය ආදී අනිකුත් ඒ ආයතනයන් පිළිබඳව ප්‍රකාශ කරනවා. එතකොට මේ ලෝකයේ තිබෙන තැනයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ. ඊළඟට ඒකෙම අනිත් පැත්ත ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ යත්තකෝ සමිද්දි නත්ති චක්ඛු නත්ති රූපා නත්ති චක්කු විඥානං නත්ති චක්කු විඥාතබ්බා ධම්මා නත්ති තත්ත ලෝකෝ ආලෝක පඤ්ඤත්තිවා යම් තැනක ඇස හෝ රූප හෝ චක්කු විඥානය හෝ චක්කු විඥාණයෙන් දත යුතු ධර්ම හෝ විද්‍යමාන නොවෙද්ද එතන ලෝකයක්ද නැත එතකොට මේින් අපිට තේරුම් ගන්න පුළුවනි අර ලෝකය ලෝකයේ සදාකාලිකයේද කියලා ඒ කාලය අනුව කෙලවරක් සෙවීමවත් ඒ ඒ අන්තවාදකී ආදි වශයෙන් ඒ අන්තයක් තිබෙනවද කියලා ඒ කියන්නේ දේශ වශයෙන් අවකාශ වශයෙන් ඒ කෙලවරක් සෙවීමවත් එයින් පිටිම ඒක දෘෂ්ටියක් පමණයි මිත්‍යා දෘෂ්ටියක් පමණයි මක් නිසාද සලායතනයේ තිබෙන තිබෙන තාක් තිබෙන කාලය තිබෙන තාක් ලෝකයක් තිබෙනවා සලායතන යම් තාක් දුර විහිදෙනව නම් ඒ ඒ තරම් දුරට ලෝකයක් තිබෙනවා. අන්න ඒක නිසායි මේ බුදුරජාන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නේ. තව දුරටත් මේ ලෝකයේ පිළිබඳව අහපු අසපු විග්‍රහ තිබෙන කීපයක්ම අපි හැම එකක්ම නැතත් වටිනා වැදගත් දෙක දෙකක් ඉදිරිපත් කරමු. එක්තරා භික්ෂුවක් බුදුරජාන් වහන්සේගෙන් අහනවා ආයිමත් මේ ලෝකයේ පිළිබඳ නිර්වචනයක් හැඳින්වීමක්. ලෝකෝ ලෝකෝති බන්තේ උච්චති. කිත්තාවතානුකෝ බන්තේ ලෝකෝති මුච්චති. මේ ලෝකීය ලෝකය කියලා කියනවා කෙතකින්ද මේ ලෝකයක් වන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කිත්තවත බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ලුජ්ජති इति කෝ භික්ඛු තස්මා ලෝකෝති මුච්චති. කිංච ලුජ්ජති. චක්කුං කෝ භික්ඛු ලුජ්ජති. රූපා ලුජ්ජಂತಿ. චක්කු විඥානං ලුජ්ජති. චක්කු සම්පස්සෝ ලුජ්ජති. යම්පිදං චක්කු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදිතං වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ලුජ්ජති මේ ලෝකය කියලා කියන්නේ ලුජ්ජති කියලා කියන්නේ ලුදු වෙනවා ඒක මේ කාලේ ව්‍යවහාරයේ නැති වචනයක් මේ ලුදු වෙනවා කියලා කියන්නේ paludu වෙනවා කියන වචනේ නම් තිබෙනවා නමුත් ලුදු වෙන වචනේ ව්‍යවහාරයෙන් ඈත් වෙලා වගේ පෙනින්නේ ලුදු වෙනවා කියලා කියන්නේ බිඳිලා යනවා බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල අලුත් නිරුක්ති දෙන වචනවලට පරණ නිරුක්ති ඇත ඇරලා මොකද ධර්මානුකූල නිසා එතකොට බිඳී යනවායි කියන අර්ථය නෙවෙයි ලෝකය කියලා කියන්නේ. ලුජ්ජතිති ලෝකෝ. කුමක්ද බිඳී යන්නේ? ඇස, රූපයන්, ඇස චක්කු විඥානේ, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සේ නිසා හට ගන්නා සියලු වේදිතයන්, සප දුක්ඛ ආදී සියලු වේදිතයන් මෙන්න මේ නිසා ලුජ්ජති කියන අර්ථයෙන් ලුජ්ජති කියන නිරුක්තිය අනුවයි ලෝකය එතකොට ආර්ය මේ මේ ශාසනය හඳුන්වන්නේ ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේත් අහනවා තවත් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ ප්‍රශ්නයම ලෝකෝ ලෝකෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ ලෝකෝති උච්චති ස්වාමීනි මේ ලෝකයේ ලෝකයේ කියලා මේ හැමෝම කියනවා හැනවා මේ කෙතකින්ද මේ ලෝකයක් වන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යංකෝ ආනන්ද පලෝක ධම්මං අයං උච්චති අරියස්ස විනයේ ලෝකෝ. ආනන්ද යමක් පලෝක ධම්මං. අන්න එතන කියන පළුදු කියන වචනය. පළු යමක් පළුදු වන ස්වභාවයක් තියේද? එය මේ ආර්ය ශික්ෂණයෙහි ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේයි කියනු ලැබේ. කිංචානන්ද පළෝක ධම්ම. කුමක්ද ආනන්ද මේ පළෝක ධම්ම මේ මේ පළදු වෙන ස්වභාවය ඇත්තේ. චක්කුං කෝ ආනන්ද පළෝක ධම්මං රූපා පළෝක ධම්මා චක්කු විඥානං පළෝක ධම්මං චක්කු සංපස්සෝ පළෝක ධම්මෝ යම් පිදං චක්කු සංපස්ස පච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි පළෝක ධම්මං. මේ ඇසත් පළුදු වෙනවා රූපේනුත් පළදු වෙනවා චක්කු විඥානයත් පළදු වෙනවා චක්කු සංපස්සයත් පළදු පළදු වෙනවා චක්කු සංපස්සයනේට නිසා ඇතිවන සැප දුක් ආදී සියලු වේදිතිනුත් පළදු වෙනවා එතකොට මේන් අපිට තේරුම් ගන්න පුළුවනි යමක් නිතර පළදු වෙනවා නම් මොහොතක් පාසා බිඳි බිඳි යනවා නම් ඒක ඒ ඒකකයක් නොවේ එහෙම ඒකකයක් නොවන දෙයක සදාකාලිකත්වයක් හෝ කොළ කෙලවරක් ඇති බවක් හෝ කියන්න බෑ නිතරම paludu වෙනවා. බිඳි හැදි හැදි බිඳි බිඳි යනවනම් ඒක එකක් හැටියට ගන්නෙ කොහොමද? ඔන්න ඔය නිසා එතකොට මේ ලෝකේ කියන මේ ලෝක මේ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා නම් අර අන්‍ය ආගමිකයන් අතර තිබෙන මේ ලෝකේ කියන ප්‍රඥාප්තිය තහවුරු වෙනවා. ඒ දෘෂ්ටිය පිළිගත්ත වෙනවා. එතකොට මෙන්න මේ මේ අනුව අපට මේ මුල් ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී මේ හේතුව තේරුම් ගන්න පුළුවනි. ඊළඟට බලමු අපි ඊළඟ උපතෝගෝටික ප්‍රශ්නය ගැන. සංජීවං සං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ආත්මයත් ශරීරයත් එකකි ආත්මය ආත්මයත් ශරීරයත් වෙන වෙන වෙන වෙන වූ දෙකකි. එහෙම නැත්නම් ආත්මය එකකි ශරීරය අනෙකකි කියන එක. මේ ප්‍රශ්නේ උගලේනොත් යම් කිසි එකක් ඇත්ත වශයෙන්ම මේකට ඔව් හෝ නෑ හෝ කිය යුතු මේ කියන එකයි ඒ අන්‍යාගම් කියන අතර තිබුණේ. බුදුරජාන් වහන්සේ මේවට පිළිතුරු දුන්නා නම් ඒත් අහු වෙනවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය අපිට උපමා කරන්න පුළුවනි. දැන් මේ කාලේ ඔය උසාවි වල එහෙම දක්ෂ නීතිඥයින් සමහර ඔය විත්තිකරුවන් එහෙම නැත්නම් සාක්ෂිකරුවන් එහෙම ගෙන් කටට වචනේ දීලා යම් කිසි ප්‍රශ්නයක් අහනවා තමන්ට ඕන කරන උත්තරේ ලබා ගැනීමට සමහර විලාට කියනවා දැන් උසාවියේ කාලය අකාදමන්නේ නැතිව ඔව් හෝ නෑ හෝ යනුවෙන් කෙටියෙන් පිළිතුරක් දෙන්න කියලා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා යම් කිසි විත්තිකරුවෙකුගෙන්. ඔබ දැන් මත්පැන් බීම නතර කරලාද? ඔබ දැන් මත්පැන් බීම නතර කරලාද? ඇත්ත වශයෙන් බිත්තිකරු කවදාවත් මත්පැන් නොබිව් කෙනෙක් නම් මේ ආවෝ කිව්වත් නැහැ කිව්වත් මේ තැනත්තා ඉස්සෙල්ලා හෝ බේබද්දෙක් වෙලා හිටියයි කියන එක උසාවිය ඉදිරියේ ඔප්පු වෙනවා. ඒක නිසා මේකට උත්තර දෙන්න බෑ. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මේ ප්‍රශ්නවල තිබෙන්නේ. ආත්මයත් ශරීරයත් එකක්මද? ආත්මය වෙන එකක්ද? ශරීරය වෙන එකක්ද කියලා ඇහුවොත් අර ආත්මය පිළිබඳ බුදුරජාණන් වහන්සේ නොපිළිගන්න ආත්මයක් පිළිගත්ත වෙනවා. පිළිගන්න සිද්ධ වෙනවා. එතකොට මේ ආත්මය කියන එක එහෙම පිටිම මේ පු탁ඥයන් අතර ඇති වෙන මෝඩ සංකල්පයක් කියලායි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒක නිසා මේ ආත්මයත් ශරීරයත් මේ එක ගොඩකට දාලා හෝ වෙන් කරලා දැක්වීම පිළිබඳ මේ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ නැහැ. ඔන්න ඒ විදිහම හොරයක් ওই විදිහම අඩුපාඩුවක් මිත්‍යා පදනමක් මේ තථාගතයන් වහන්සේ පිළිබඳ ප්‍රශ්න වලක් තිබෙනවා. ඒක දැනටමත් හුඟක් දුරට අපි අර ප්‍රකාශ කළ කරුණු වලින් පෙනුණා. මේ තථාගත කියන වචනේ බුදුරජාණන් වහන්සේ අදහස් කළේ අනිකුත් අන්‍යාගමිකයන් අදහස් කළ කාරණේම නොවේ. අන්‍යාගමිකයන් නම් ඒ අර සාමාන්‍ය ශ්‍රාවකයාත් මේ තථාගත කියලා කියන උත්තම පුරුෂ පරම පුරුෂ පුද්ගලයාත් අර ඒ දෙන්නම තුල ආත්මයක් ඇති හැටියට කල්පනා කළා. බුදුරජාන් වහන්සේගේ විග්‍රහයේ බුදුරජාන් වහන්සේ ඒ විග්‍රහය පිළිගත්තේ නැහැ. තථාගත කියන වචනේට මහා පුදුම විදියෙ මහා ගැඹුරු සියුම් අන්දමේ අර්ථයක් බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළා තිබෙනවා. අපිට මේක තවදුරටත් පැහැදිලි වෙන්නේ මේ මේ කියාපු මේ අපි මේ විවරණය කරන්න බලාපොරොත්තු වෙන අග්ගිවච්ඡගොත්ත සූත්‍රයෙන්මයි. මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේදී පළමුවෙන්ම මේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේගෙන් අර කියාපු අර ප්‍රශ්න ලැයිස්තුවට අර 10ට Tamanට ඕන කරන ප්‍රශ්නේ ලබ උත්තරය ලබා ගන්න. හරියට අර උසාවියේ කට වචන දීලා අහන ප්‍රශ්න වගේ මෙන්න මෙහෙම අහනවා. කින්නකෝ භෝගතම සස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යං මෝගමඤ්ඤන්ති ඒවන් දිට්ටි බවං ගෞතමෝ. කිමෙක්ද බවත් ගෞතමය. ලෝකයේ ශාස්ත්‍රය, නියම සත්‍යය, අනික් සියල්ල බොරුය. යන මේ දෘෂ්ටියද බවත් ගෞතමයන්ගේ තිබෙන්නේ. නකෝ අහං වච්චේවන් දිට්ටි නෑ වච්ච මගේ එහෙම දෘෂ්ටියක් නෑ. ඊළඟට අහනවා ඒකට ප්‍රතිවිරුද්ධ ඒකටත් නැහැ කියනවා. කොහොම 10ටම බුදුරජාණන් වහන්සේ නැත නැත කියලා පිළිතුරු දුන්නා. මේ මේවට මම උත්තර දෙන්නේ නැහැ කියලා. පැත්තකින් තිබුණා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා වච්චගත පරිබ්‍රාජක මක්නිසාද මේ මේ ප්‍රශ්න වලට කුමන කුමන ආදීනමක් දැකලාද? කවර ආදීනමක් නිසාද මේ ප්‍රශ්න වලට පිළිතුරු නොදින්නේ නොදුන්නේ කියලා. නොදෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක් කරනවා. සත්තෝ ලෝකෝති කෝවච්ච දිට්ඨි ගතමේතං දිට්ඨි ගහණං දිට්ඨි කන්තරං දිට්ඨි විසූකං දිට්ඨි විපන්දිතං දිට්ඨි සංයෝජන සංයෝජනං සදුක්ඛං සවිඝාතං සෞපායාසං සපරිලාහං නොනිබ්බිදායන විරාගායන නිරෝධායන උපසමායන අභිඤ්ඤායන සම්බෝධායන නිබ්බාණාය සංවත්තන්ති මෙතන තිබෙන හොඳටම අර කියාපු හේතු දෙකම මේක නිවනට හේතු නිවනට අදාළ නොවන බව වුණක් නොවේ මේ ප්‍රශ්නවල යම් කිසි අඩුවක් තියෙන බව මේ පළමුවෙන් කියාපු කොටසෙන් පේනවා මේ බුදුරජාණන් වහන්සේ හේතු හැටියට ආදීනව හැටියට දක්වන්නේ මොකද්ද මේ සස්සතෝ ලෝකෝ කියන එක මම මේ වචන ප්‍රකාශ කරනවා මම මේ සස්සතෝ ලෝකෝ කියන වචන ප්‍රශ්නයට පිළිතුරු නොදුන්නේ මේකයි මේක දික්ඨිගතං. මේක නිකන් දෘෂ්ටිගතයක්. දෘෂ්ටියක් පමණයි. සත්‍ය සත්‍යානුකූල කුල නො වූ යම්කිසි දෘෂ්ටියක් පමණයි. දික්ඨි ගහන. දෘෂ්ටි දෘෂ්ටි වනාන්තරය. දික්ඨි කාන්තාර. දෘෂ්ටි කාන්තාරයක් ශුෂ්ක දෙයක්, හිස් දෙයක්. දෘෂ්ටි කාන්තාර. දික්ඨි විසූකං. දෘෂ්ටි විහිළුවක්. විහිළු දැක්ම. දික්ඨි සංයෝජන, දෘෂ්ටි සංයෝජනයක් හැකිල්ලක් දැම්මා. සදුක්ඛං ඊළඟට ඒ වගේම ඒවා මහා දුක් ගැන දෙන විදියට මේවා ගැන හිතන්න ගියාම සදුක්ඛං දුක්ඛං විඝාතං වේස ගැන දෙන උපායාසං දැඩි වේස පරිලාහං දැවිල්ල ඇති කරන විදිහේ ප්‍රශ්න රාශියක් මේවා. ඒ වගේම ඒ එකක්වත් නිබ්බිදාය මේ නිර්වේදය නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපසමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්වාණය පිණිස හේතු වන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ මේ ප්‍රශ්නවල මේ මිත්‍යාපදනමක් තිබෙන බව. මේවා මේ මිත්‍යා දෘෂ්ටි ගොඩක්. වෙන එකක් තබා බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අශෘතවත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ප්‍රශ්න ප්‍රශ්නක් නොවේ මේ අශෘතවත් පුතඥයටයි මේ ප්‍රශ්න පැන නගින්නේ ලොකු ප්‍රශ්න හැටියට මක් නිසාද අර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තිබෙනවා නම් මේ ප්‍රශ්න අහන්නෙත් නැහැ එතකොට මෙන්න මේන් අපිට පැහැදිලි වෙනවා මේ මේ ප්‍රශ්න 10ට බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදීමට හේතුව එහෙම ප්‍රකාශ කළා බුදුරජාන් වහන්සේ කියනවා මේ ආදීනව දැකලයි මෙන්න මේ ආදීනව දැකලයි මම මේ ප්‍රශ්න 10ටම පිළිතුරු නොදෙන්නේ කියලා තවදුරටත් ප්‍රකාශ කරනවා මේ ආදීනව දැකලා මම ඒ වෙනුවට කළේ මොකක්ද රූප වේදනාදී පංච උපාදානස්කන්ධයේ උදයව්‍යය හට ගැනීම නැතිවීම දෙක දැකලා දැකීමෙන් දැකීමෙන් අහිංකාර මමින්කාර මානානුසයන් දුරු කිරීමෙන් මේ දුක් කෙලවර දුක් කෙලවර කළා කියන එකයි. විමුක්ත වුණා. මේ සියල්ලම මේ මිදුණා කියන එක. එහෙම ප්‍රකාශ කළාට පස්සේ අර වච්චගොත්ත තවදුරටත් අහනවා අර සතරකොන් ප්‍රශ්නය අනුවම මේ ශාසනයේ විමුක්ත පුද්ගලයා ගැන තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒවන් විමුක්ත චිත්තෝ පන භෝගෝතම කුහින් උප්පජ්ජති. බවත් ගෞතමේ ඔය කියාපු විදිහට ඔය විමුක්ත වෙන පුද්ගලයා කොහෙද උපදින්නේ? ඒ විමුක්ත භික්ෂුව කොහෙද උපදින්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ ඊට දෙන පිළිතුර නෝපේති නෝපේති නෝපේති කොහොමද ඒ කියන්නේ මේ නෝපේති කියන්නේ නොයේදී ඒ ප්‍රශ්නයම ගැලපෙන්නේ නැහැ නොයේදී ඒ ගැලපෙන්නේ නැහැ ඊළඟට අහනවා තේනහි භෝගෝතම නෝපජ්ජති උපදිනවද කියලා අහුවාම ඒකටත් ඒ ප්‍රශ්නය ගැලපෙන්නේ නැහැ කියනවා උපදින්නේ නැද්ද කියලා අහුවාමටත් ඒක ඊටත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඒ ප්‍රශ්නයත් ගැලපෙන්නේ නැහැ කියලා ওই විදිහට උපදීම් උපදිනවා සහ උපදනේත් වෙයි නූපදනේත් වෙයි කියන ඒ தත්වයේද ඒකටත් මේ මේ ප්‍රශ්නේ නොගැලපෙන කියලා වදාලා ඊළඟට එහෙමනම් උපදී උපදනේත් නොවේ නූපදනේත් නොවේ කියන එකද தත්වය ඒකත් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ එතකොට ඔන්න වච්චගොත්තර මේක මහා ප්‍රවේලිකාවක් මේ හතරෙන් එකකට පිළිතුරක් ලබා ගැනීමට මේ බලාපොරොත්තු වෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේගෙන් කියනවා ප්‍රකාශ කළාම මේ ප්‍රවේලිකාව විසඳීමට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අහනවා. හොඳයි එහෙනම් වච්ච මම නුඹගෙන්ම යම් කිසි ප්‍රශ්නයක් අහන්නම්. ඒකට පුළුවන් හැටියට පිළිතුරු දෙන්න. දැන් නුඹ ඉදිරියේ ගින්නක් දැල් වුණොත් නුඹ දන්නවද මේ ඉදිරියේ තමා ඉදිරියේ ගින්නක් දැල් වෙනවා කියලා? ඔව් මම දන්නවා. මේ කවුරුත් ඇහුවොත් මේ ගින්න කුමක් නිසාද දැල් වෙන්නේ කියලා මොකද කියන්නේ? තනකොළ ලීකැවිලි ආදී නිසා මේ ගින්න දැල් වෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. හොඳයි කවුරුත් ඇහුවොත් දැන් දැන් හොඳයි අපි හිතමු මේ ගින්න නිවි ගියා කියලා ගියා කියලා ඔබ ඉදිරියේ එතකොට නුඹ දන්නවද මේ ගින්න නිවුණා කියලා? ඔව් මම දන්නවා. නිවුණයි කියලා දන්නවා. කවුරුත් ඇහුවොත් මේ නිවුණු ගින්න කොයි දිශාවටද ගියේ? මෙතනින් කොයි දිශාවටද ගියේ? නැගෙනහිරටද, බටහිරටද, උතුරටද, දකුණටද කියලා ඇහුවොත් නුඹ මොකද්ද කියන්නේ? අන්න ඒ අවස්ථාවේ වචිතත් කියන්න තිබ්බ වුණ අර නෝපේති කියන වචනේ. නොයේදේ කියන වචනේ. නෝපේති භෝගෝතම. ඒක ගැලපෙන්නේ නැහැ. මක්නිසාද යංහි සෝ බොහෝතම අග්ගි තිනකට්ටුපාදානං අජලි තස්සච පරියාදාන අඤ්ඤසච අනුපහාරා අනාහාරෝ නිබුතෝත්වේව සංඛං ගච්ඡති මක්නිසාද භවත් ගෞතමය ඒ ගින්න යම් තනකොළ ලී කැබලි ආදියක් නිසා දැල්ුණේද ඒ තනකොළ ලී කැබලි ආදිය අවසන් වීමෙනුත් තවත් ඒ විදිය දරනු ලැබීමෙනුත් නිවුනායේ යන නිබුතෝති සංඛං ගච්ඡති ආහාර නැතිව නිවුනේ නිවුනේ යන දර නැතිව නිවුනේ යන සංඛං ගච්ඡති කියන වැදගත් වචනයක් එතෙන් දිමතු වෙනවා. යන අපි මේක කලිනුත් සාකච්ඡා කළා සංඛං ගච්ඡති කියන්නේ ගණන් ගනිනු ලැබි. ගිනි ගිනීමට හසු වෙයි කියන එකයි. ප්‍රඥප්තියට හසු වෙයි කියන එකයි. එතකොට නිවුනේ යන සංඛ්‍යාවට නිවුනේ යන යනුවෙන් කීමට සුදුසු වෙනවා. ඒ නිසා නිවිලා කොහේ ගියාද කියලා කියන්න බෑ. මක්නිසාද නිවි ගියේ කියලා කියු පමණින් එය නිවුණට පස්සේ තවත් කොහෙවත් ගියයි කියලා හිතුවොත් ඒක අර භාෂා ව්‍යවහාරය පිළිබඳ එක්තරා විදියක මිත්‍යා අදහසක් වෙනවා මිත්‍යා නිගමනයක් වෙනවා භාෂා ව්‍යවහාරයේ හරියාකාර තේරුම් නොගැනීමක් වෙනවා නිබුතෝති නිබුතෝත්වේව සංඛං ගච්ඡති එතකොට කියන්න වෙන්නේ මේ නිවි නිවුණයි කියලා කියන ඒ වචනේ පමණයි අන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒව මේව කෝවච්චේ යේන රූපේන තථාගතෝ පඤ්ඤාපේ තථාගතං පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේය තං රූපං තථාගතස්ස පහීනං උච්චින මූලං තාලාවත්තුගතං අනභාවගතං ආය අනභාවකතං ආයතින් අනුපාද ධම්මං රූප සංඛා විමුක්තෝ කෝ වච්ච තථාගතෝ ගම්භීරෝ අපමෙය්‍යෝ දුප්පරියෝගාහෝ සේයථාපි මහා සමුද්දෝ උපජ්ජතිති නෝපේති නෝපජ්ජතිති නෝපේති උපජ්ජති ච නෝපජ්ජතිති නෝපජ්ජතිති නෝපේති නේව උපජ්ජති නනුපජ්ජතිති නෝපේති මෙන්න මේ ප්‍රකාශනයේ තියෙනවා මහා වටිනා ගැඹුරු ධර්ම ධර්ම කාරණා රාශියක් අඩංගු වෙලා. එසේම දැන් අර අර කාරණේ පිළිගත්තට පස්සේ වච්ච වච්චගොත්ත අර ගින්න නිවුනහම නිවි ගියේ කියන ව්‍යවහාරය කියන මිසක් එක් පොරේ ගියාද කියලා කියන නුසුදුසු බව ප්‍රකාශ කරාම බුදුරජාන් වහන්සේ ඊටම සම්බන්ධ කරලා කියනවා එසේම වච්ච යම් රූපයකින් යේන රූපේන තථාගතං පඤ්ඤාපයමානෝ පඤ්ඤාපෙය්‍ය යම් කෙනෙක් තථාගත කෙනෙකුන් පණවාලන්නේද තථාගත කෙනෙකුන් පිළිබඳව මෙන්න යම්කිසි රූපයක් මෙන්න මේක මේ තථාගතයන් වහන්සේගේ රූපය කියලා මෙහෙම පනවන්නේද? එබඳු මේ රූපය තථාගතයන් වහන්සේ පිළිබඳව පහීන ප්‍රහීනය අතහරින ලද්දේ උච්චින්න මූලං මුලින් සිඳින ලද්දේ තාලාවත් තුකතං වත්තු වාස්තු කියලා කියන්නේ ඉඩමට තාලාවත් තුකතං කියන්නේ තල් ගහක් දැන් උගුල්ලලා සමහර විට කෙලින් හිටවනවා අර පොළවෙන් වෙන් කරලා අන්නේ බඳු දෙයක් මේ තාලා අවත්තු ගතං තල්ගහ උගුල්ලලා කෙලින් හිටවල තියෙනවා. හරියට නිකන් හැදෙන එකක් වගේ පිටට පේන්නේ. තාලාවත්තු කතං අනභාව කතං නැති බවට පමුණුවන ආයතින් අනුපාද ධම්මං නැවත රූපදනා බවට පත් කරනවා. අන්‍ය බඳු වේ තත්වයට පත් කරාම රූප සංඛා විමුක්තෝ කෝ වාච්‍ය තථාගතෝ. එතකොට එතකොට තථාගතයන් වහන්සේ රූපයේ වශයෙන් ගණන් ගන්න බැරි වෙනවා. රූප සංඛාවෙන් මිදෙනවා. රූප යන ප්‍රඥාප්තියෙන් මිදෙනවා. රූප සංඛා විමුක්තෝ කෝ වාච්‍ය තථාගතෝ. ඒ මිදීම නිසාම ගම්භීරෝ අපමෙයෝ දුප්පරියෝගාහෝ සේයථාපි මහා සමුද්දෝ. ඒ නිසාම ඒ තථාගතයන් වහන්සේ ගැඹුරු කෙනෙක් වෙනවා. අපමෙයෝ ප්‍රමාණ කළ නොහැකි. මිනිය නොහැකි. දුප්පරියෝගාහෝ ගැඹුර මනින්න බැරි. සේයථාපි මහා සමුද්දෝ. හරියට මේ මහා සමුද්‍රය වගේ තථාගත එම නිසාම තථාගතයන් වහන්සේ උපදී කියලා හෝ නූපදී කියලා හෝ උපදනේත් නූපදනේත් කියලා හෝ උපදිනේ උපදීමත් සහ නූපදිනේ දෙකම වෙනවයි කියලාවත් කියන්න බෑ. මෙතන මේ පහින වෙනවයි මේ රූපය ප්‍රහීන වෙන්නේ මරණින් නෙවෙයි. රූපය විනාශ වීමක් නෙවෙයි මේ මරණ ඒක නෙවෙයි හැඟෙන්නේ. තණ්හාව නැති කිරීමෙන්. ඒ බව අපිට පැහැදිලි වෙනවා. තණ්හාව නැති කිරීමම මේ රූපය මුලින් සිදෙන බව ප්‍රකාශ වෙනවා රාජ සංයුක්තියෙන්. කන්ද සංයුක්තේන රාජ සංයුක්තයේදී බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා රූපේ ඛෝ රාජ යෝ ඡන්தோ යෝ රාගෝ යානන්ති යාතන්හා සංපජහත එවං තං රූපං පහීනං උච්චින්න මූලං තාලාවත්තු ගතං අනභාවගතං ආයතින් අනුපාද ධම්මං අනුපාද ධම්මං හෝති රාග රූපය පිළිබඳව ඇති ඡන්දය රාගය නන්දි නම් වූ සතුට තණ්හාව එය දුරලන්න ඒ අතහැරියාම ඒ මෙන්න මේ විදිහටයි රූපය ප්‍රහීන වෙන්නේ මුලින් සිඳුනු ලබන්නේ අර තල් ගහක් වගේ කරන්නේ දෙන්නේ නැවත නූපදනා බවට පත් වෙන්නේ එතකොට මේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ රහතන් වහන්සේගේ මරණින් වෙන නැති වෙන දෙයක් හැටියටයි සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ. නමුත් රහතන් වහන්සේ කියලා අපි මේ ව්‍යවහාර කරාට හරියට අර මුලින් සිඳින ලද ගසක් වගේ එහෙම නැත්නම් අර උගුල්ලට ඇගු තල් ගහක් වගේ. මේක අර ඈතට පේන නිසා තල් ගහක් හැටියට කෙනෙක් හිතා ගන්නවා තථාගත කියන වචනයට ගැළපෙන සත්වයේ තැනැත්තෙක් ඇත්ත වශයෙන්ම සිටිනවා කියලා. මෙන්න මේකයි එතකොට මේ මේ කොටසින් අපට වැටෙන්නේ මේකටම අදාළ තවත් වටිනා ගැඹුරු කාරණා රාශියක් මේ පාඩය තුලින් අපිට මතු කරගන්න සිද්ධ වෙනවා. නමුත් කාලය මදි නිසා අපි දැනට මේ අදට මෙතනින් අතුරු කරනවා. එත්තාවතා චම්හි සම්පතං තුන්න සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත් සිද්ධා එත්තාවතා චම්හි සම්පතං තුන්න සම්පදං